හොඳයි මේ දවස්වල අපි සාකච්ඡා කළා සකන දිවනාසයේ සමසිත කියන ආයතන හය තුලින් අපේ සිල් කැඩෙන ක්‍රමවේදයක් අපි මේ දකිනවා සවන් දෙනවා කතා කරනවා ඇසිරෙනවා සිතනවා කියන මේ සාමාන්‍ය දෛනික ජීවිතවල ක්‍රියාකාරකම් එක අපගේ සිත නැවත නැවත මේ සතරමා භූතයා තුලට බැඳීමක් ඇති කරගන්නවා. ගොඩාක් දුරට මේ ඉපදීම නවත්තනවා කියන මේ ධර්මතාවය අපට තේරෙන්නේ මේ බොහොම සියුම් ලෙස. සෑම තාපසයෙක්ම සසර දුකෙන් එතර වෙන්න ඕනේ කියන ඒ සංකල්පය තුළ ගමන් කරන සෑම යෝගියෙක්ම විශේෂයෙන්ම දැනගත යුතු කාරණාවක් තමයි තමන් මේ ගත කරන සෑම ෂණයක් ගානේ මොහොතක් ගානේ තමන් මේ සසරට අවු වෙනවා කියන එක. අපි හිතාගෙන ඉන්නවා මම තපස් මම කිසිම දෙයකට බැඳිලා නැහැ. මම නිදාස් වෙලා ඉන්නේ. මම බොහොම ධාර්මික කෙනෙක්. මට කිසිම ඇලීමක් ගැටීමක් නැහැ. මම බොහොම නිදාස් වෙච්ච කෙනෙක්. තව ටිකයි හදන්න තියෙන්නේ. මේ වාගේ සංකල්ප අපට තියෙන්න පුළුවන්. සමහර විට ඒ සංකල්ප වැරදිලා වෙන්නත් පුළුවන්. එහෙනම් අනන්ත අප්‍රමාණ අපි අපි ගැන නැති වටිනාකමක් දීලා එහෙම නැත්නම් මම මේ වගේ තත්වයක ඉන්නේ මම බේරිලා ඉන්නේ කියන ඒ පුතුජන ස්වභාවය තුළින් ඇතිවෙච්ච දෘෂ්ටි නිසා අනන්ත අප්‍රමාණ අපට වැරදෙනවා එහෙනම් මේ සසරේ ඉපදිච්ච හැමෝම තමන්ගේ සිතට අවංකවම අපි කියනවා අදවර්තට එකඟව එහෙම නැත්නම් අවංකවම කතා කරන්න කියලා කියනවා ඒ වගේ අපේ සිතට එකඟව අපිට තේරෙනවා නම් ඇත්තටම මට කෙලෙස් ඇති වෙන්නේ කාන්තාවක් දැක්කාම සිතවිල්ලකින්වත් මට රාගයක් ඇති වෙන්නේ සතිය දෙකක් යනකොට එක වතාවක්වත් ඒ කාන්තාව පිළිබඳව කාමුක ඇඟීම එහෙම නැත්නම් තෘෂ්ණා සහිත සිතවිලි එන්නේ නැහැ. බඩමුට්ටු දැක්කා මට ලෝභය ඇති වෙන්නේ යමක් දැක්කාම ඒ පිළිබඳ ආසාවක් නැති වෙන්නේ යම් යම් අවස්ථාවලදී මම කැළඹෙන්නේ මට තරහා යන්නේ හැමදේම සාමාන්‍ය දෙයක් වශයෙන් මට දැනෙනවා. මටත් මේ ගාත් ගලත් අතර වෙනසක් නැහැ. මෙන්න මේ සිතිවිලි තමන්ගේ සිතට එකඟව අවංකවම තමන්ට තේරෙනවන ะ තමන්ට තීරණයකට එන්න පුළුවන් දැන් වැඩ ඉවරයි කියලා. එහෙම නැතුව සියුම් ලෙසවත් මේ අසකන දිව නාසයේ සමසිත එක මේ නාම රූප ගනුදෙනු කරනකොට මේ වගේ ප්‍රශ්න තියෙනවනම් මේ වගේ අඩුපාඩුකම් අපට දැනෙනවනම් අපි එකඟ වෙන්න ඕනේ තාම අපි rahat වෙලා නැහැ කියන එකට. එහෙම නැතුව මගේ වැඩ ඉවරයි කියන දෘෂ්ටියක හිටියානම් ඒකට අපි කියනවා මාර්ගඵල දෘෂ්ටි. ඒක හරි අමාරු එකක්. Taman rahat වෙන්නේ නැතුව rahat කියලා හිතනවනම් සෝවාන් නැතුව සෝවාන් කියලා හිතනවනම් මාර්ගයට පිවිසෙන්නේ නැතුව පුතුජන ස්වභාවය තුල හරියට මාර්ගේ දන්නේත් නැතුව ආගත්ත කාරණා තුලින් අපි මම මාර්ගයේ ඉන්නවා මම දැන් වඩලා ඉන්නේ දැන් මම ඵලයක ඉන්නේ කියලා හිතනවා නම් එතන ඇත්තටම වැරදිලා නැහැ එයාගේ මිත්‍යා දෘෂ්ටිය තුලින් එයා වරදවාගෙන. එහෙනම් වැරදෙනවා කියලා කියන එක ඇවිල්ලා මේ සාමාන්‍යයෙන් අපි නොදැනුවත්ව වෙන එකක්. වැරදීම කියන එක. වරදවා ගන්නවා කියන එක අපි දැන දැන කරන එක. එහෙනම් අපි දැන දැන අපගේ මාර්ග මේ වෙනකොටත් වරදවාගෙන තියෙන්න පුළුවන්. ඒ නිසා අපි අනන්ත අප්‍රමාණ කරුණාකාරණා වලින් සාකච්ඡා කළා මේ අසකන දිවනාසය සමසිත කියන මේ ආයතන 6 පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතරමා භූතයාගේ නිර්මාණය වෙච්ච ඒගොල්ලොන්ගේ ඒකරාශි වීම නිසා විවිධ පීඩා මට්ටම් වලට විවිධ ප්‍රමාණයන් වලට අනුව විවිධ නාම රූප හැදෙනවා. එන මේ නාම රූප වලට වටිනාකමක් ලැබෙනවා. ඒ වටිනාකමට අනුව ඇලීමක් ගැටීමක් අට ගන්නවා. මෙන්න මේ කතන්දරය අපට නවත්තන්න පුළුවන් නම් ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව මේ සෑම දෙයක්ම ඒකාකාරී මානසිකත්වයෙන් පරිභෝජනය කරන්න පුළුවන් නම් එයාට මේ නාම රූපات එක්ක තියෙන සම්බන්ධය බිඳෙනවා. අපි කියනෝනේ එදා අපේ යාළුවා අවංකයි. එදා එයාත් එක්ක තමයි පිස්කෝලේ ගියේ. දැන් එයා මගේ යාළුවා නෙමෙයි. ඇයි? නෑ මං එයාව අයින් කළා. එහෙනම් දැන් ඒ යාළුවා අයින් කළාට පස්සේ ඒ යාළුවා කියන හැඟීම සාමාන්‍ය කෙනෙක් ගැඟීමටපත් වෙනවා. සමහර සෙරප්පු තියෙනවා, සමහර හැඳුම් තියෙනවා. ගත්ත දවසේ ලැබිච්ච දවසේ පූජා වෙච්ච දවසේ හරි පරිස්සම්. නිතරම බලනවා, නිතරම අත ගන්නවා. සමහර සිවුරෙම අපි දන්නවා 45 කඩේ සිවුරක් පූජා කළාම ඒ ස්වාමීන් වහන්සේ නිතරම ඒ සිවුර ඔඩක්කේ තියාගෙන අත ගන්නවා. නිතරම කුරතල් කරනවා. ඒක නිතරම හවුවට දානවා, නැවත නවනවා, එක වේලා ටිකක් පොරවනවා, නැවත කඩ ටික කොනක ඉඳලා ගණන් කරනවා, හරියට මැවුම් තියනවාද කියලා ස්පර්ශ කරලා බලනවා. එතන යම්කිසි බැඳීමක් තියෙනවා. ඒ සිවුරම ඒ තාපසයාම අවුරුදු 4කට විතර පස්සේ ගිහින් බලනකොට අර සිවුර කෑලි 4කට කපලා කෑලි දෙකක් ජනේලට දාලා එකක් දොරක දොර රෙද්දට දාලා අනිත් එක මේ පාපිස්සට අරගෙන අපිට කල්පනා වෙන මේක පුදුම වැඩක් නේ එදා මේ සිවුරට කිසිම පැල්ලමක් වදින්න දෙන්නේ කවුරු හරි මොනාරි මේ කපනවා නම් කඩනවා නම් අනේ මේ දූවිලි වදින සිවුරට කියලා ඉක්මනට ගින් සිවුර නොතල කරලා සොපිනුරයකට දාලා පරිස්සම් කරනවා කිසිම මොහොතක ඒකට කිසිම දෙයක් වදින්න දෙන්නේ නැහැ. එච්චර පරිස්සම්. වැස්ස වෙලාවේ හඳින්නේ මඩවදී කියලා. දැන් ඒක කකුල් පා ගන්න දාලා. එහෙනම් කාලාන්තරයක් යනකොට මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතරමා භූතයාගේ නිර්මාණය වෙච්ච මේ සෑම නාම රූපයකම වටිනාකම අඩු වෙනවා. පෙම් බැඳෙන තියෙන කාලේ තියෙන වටිනාකම කසාද බැඳලා මාස 3ක් ගියාම නැහනේ. ඇයි එයා දැන් අපිට අයිති වෙලානේ. එයා අපි ළඟම ඉන්නේ. දැන් ඒ කාලේ කතා කරන්නේ නැතුව එක දවසක්වත් ඉන්නේ නැහැ. දැන් කතා කරන්න දෙයක් නැහැ. එදා දකින්න නැතුව ඉන්න පුළුවන් කමක් නැහැ. හැබැයි අද දකින්නවත් කැමති නැහැ. පැය 24ම දකින්නේ එයාවමනේ. එනම් මේ සිතට මේ නාම රූපත් එක්ක ගනුදෙනු කරනකොට යම් යම් වෙනස්කම් තියෙනවා. යම් යම් විපර්යාසයන් සිද්ධ වෙනවා. ලෝකෙම රූ රජින කසාද බැන්දත් මාස 3කට වඩා එයාගේ මූණ දිහා බලාගෙන ඉන්න බෑ කලකිරෙනවා. ඇයි? ඒක අප්‍රිය වෙනවා. මේක පුංචි කාලේ ඉඳලා සෑම කෙනෙකුටම තියෙනවා. බෝනික්කා ඕනේ ඕනේ කියලා පුංචි ළමයි බිම පෙරලි පෙරලි කෑ ගන්නවා. අම්මයි තාත්තයි අර වියදමට තියෙන සල්ලි වලින් අර කරන් දුන්නාට පස්සේ සතියක් යනකොට ඔළුව අතන කකුල් මෙතන ඇඳුම් අතන ඒ බෝනික්කා කෑලි කෑලි වලට ගිහිල්ලා දැන් එයාට බෝනික්කා ඕනෙත් නැහැ. දැන් බෝනික්කා ගැන එයාට හදාසකුත් නැහැ. හැබැයි ගෙනාපු දවසේම නෙමෙයි බෝනි කන ආවනවා, උරතල් කරනවා, බත් කවනවා, ඒ බෝනික වඩාගෙන නිදාගන්න මොකද්ද මේ සිතට වෙන්නේ? එහෙනම් මේ නාම රූපත් එක්ක ගනුදෙනු කරනකොට තියෙන වටිනාකම ස්වයංක්‍රීයව අයින් වෙනවා. එහෙම අයින් වෙන්නේ නැත්නම් විවිධ කමඨාන් වලින් අයින් කළ යුතුයි. සමහර දේවල් අපි බැඳිලා හින්නවා ඒක අපිට අයින් වෙන්නෙම නැහැ. ඇයි අපි ඒකට බැඳිලා වැඩි? නැවත නැවත බැඳීම අලුත් කරනවා නම් බැඳීම අඩු වෙන්නේ නැහැ. අලුත් නොකර ඉන්නවා ඒ බැඳීම ක්‍රමානුකූලව යනවා. අර බෝනික්කා පාවිච්චි කරලා කරලා කරලා ඒකේ වටිනාකම අඩු වුණා. සිවුර හැඳලා හැඳලා නොදැනුවත්කමෙන් වැරදීමෙන් අනාවබෝධයෙන් අවිද්‍යාවෙන් අසීයෙන් හිටපු වෙලාවේ පැල්ලම් වැදිලා ඒ ඇනවලට වැදිලා කටුවලට වැදිලා හිරිලා දන්නේම නැතුව බිම වැදිලා ඒ පැල්ලංක යවන්න බැරි තත්ත්වයට වැදිලා ඒ පැල්ලං යවන්න ගිහිල්ලා පඳු ගිහිල්ලා විවිධ පඳු ගාලා ඒකේ තියෙන தත්ත්වයේ වටිනාකම ගිහිල්ලා ඔන්න හෝම කාලයක් යනකොට ඒක පරිභෝජනය තුලින් ඒක නැති වෙනවා වටිනාකම වෙනස් වෙනවා හැබැයි සමහර දේවල් තියෙන වටිනාකම වෙනස් වෙන්නෙම නැහැ ඇයි ඒ වටිනාකම අපි අලුත් කරනවා හැමදාම අපි පාවිච්චි කරන භාණ්ඩයේ පරණ වෙන ඒක නැවත නැවත අලුත් වැඩියා කරනවා නම් ඒකේ කෑලි බෑලි නැවත නැවත අලුත් කර කර මාරු කරනවා නම් එතකොට ඒක කලකිරෙන්නේ එහෙනම් සමහර පරිභෝජනය කරන භාණ්ඩ උපකරණ තියෙනවා අපේ පරිභෝජනයත් එක්ක අපි ඒක නැවත නැවත අලුත් කරන නිසා දන්නේම නැතුව ස්ථීර බැඳීමක් ඇති වෙනවා භාණ්ඩය අනිත්‍ය වෙනවා සබ්බේ සංකාර අනිත්‍ය නයි ඒක අනිත්‍ය වෙන්න එපා හැබැයි අනිත්‍ය වෙන්න දෙන්නේ නැහැ ඇයි ගෙවෙන කෑලි දානවා ඒක නැවත නැවත තීන්ත ගන්නවා ගෙවල් වල තියෙ ප්‍රශ්නේ තියෙනවනේ අවුරුද්දට එක සැරයක්වත් තීන්ත ගන්න ඕනේ. දොරවල් ඔක්කොම පොලිස් කරන්න ඕනේ. පාපිසි අලුත් කරන්න ඕනේ. උළු මාරු කරන්න ඕනේ. දැන් ඒ ගෙදරට අලුත් බැඳීමක්. මොකද මේක අලුත් එකක්. නැවත ළමයින්ට අර අදපු දවස්වල වගේ අඳින්න දෙන්න, චෝක් කැලි වලින් ඉරි ගන්න දෙන්න, කෙල ගන්න දෙන්න, බුලත් කෙල ගාලා අර උණු ටික අතුල්ලන්න දෙන්න. ඒක පරිස්සම් කරන. ඇයි අර අලුත් වැඩියා කිරීම තුලින් අර බැඳීම අලුත් වුණා. මේ මානසික தত্ত্বය තපස්වරුන්ට තියෙනවා. අර අනිත්‍ය වෙලා යන්න දෙන්නේ නැහැ. කලුත් කළාම ඒ බැඳීම ජීවිත කාලෙම සමහරට පවතින්න පුළුවන්. එහෙනම් මේ ආකාරයට මේ සෑම නාම රූපයක් තුලින්ම ගනුදෙනු කරලා අපි දන්නේම නැතුව බැඳීම් ඇති වෙලා, දන්නේම නැතුව ගැටීම් ඇති වෙලා අම්මා තාත්තා අතාරින්න පුළුවන් සමට පාත්‍රය අතාරින්න බෑ. ඒ පාත්‍රෙට ඒ තරම් බැඳිලායි. ඒක අත ගන්නවා, හිඹිනවා, උඩකුවේ තියාගෙන ඉන්නවා, වඩාගෙන නිදිය ගන්නෙ. ඒක කලු කරලා ඒක තවිකි දාලා ලස්සනට තියාගෙන දැන් මොකද්ද වෙලා තියෙන්නේ බුදුහාඳුර අතරින්නත් පුළුවන්. සසරේ ඉපදීම අතරින්නත් පුළුවන් පාත්‍රය අතරින්න බෑ. ඒ නිසා පාත්‍රයේම කූඹිය කියලා ඉපදෙනවා. අපි අනන්ත මේ වගේ කතා අහලා තියෙන සිවුරේ මකුණු එක්කලා ඉපදිච්ච කතාව. එහෙනම් දේශනාවේ තියෙන කතාවල් වලට සාපේක්ෂව අපි කුමකට බැඳෙමුද? ඒ ආකාරයෙන්ම උප්පත්තියක් ලැබමුව. එහෙනම් මාන්නයට බැඳෙමු නම් ඒ මාන්නයට උදාහරණයක් වශයෙන් අපි මේ මාන්නයේ ඉමිකාරත්වය වෙන මකරේ මක්කෙක් වෙලා එම නැත්නම් කුක්කෙක් වෙලා ඉපදෙනවා. මක්කා කියලා කියන්නේ ඒ කියන වඳුරා එම නැත්නම් රිලවා. මක්කරෝ කියලා කියනවා. කුක්කා කියලා කියන්නේ එම බල්ලා නෙම නැත්නම් මේ බලු පැටියෙක් වෙලා ඉපදෙනවා. එහෙනම් මාන්නයට බැඳුනාම මාන්නෙන් උප්පත්තියක් ලැබෙනවා. සිවුරට බැඳුනාම සිවුරට සාපේක්ෂ උප්පත්තියක් ලැබෙනවා. එහෙනම් ලෝභයට සාපේක්ෂ උප්පත්තියක් ලැබෙනවා නේද? රාගයට සාපේක්ෂව උප්පත්තියක් ලැබෙනව නේද? ද්වේෂයට වෛරයට සාපේක්ෂවත් සතර අපායේ ගිනිවිලේ උප්පත්තියක් ලැබෙනවා නේද? එහෙනම් උප්පත්තිය තීරණය වෙන්නේ නාම රූප වලින් උනාට ඒකට තීරණය වෙන හේතුව හැදෙන්නේ අපේ චෛතසික වලට අනුව. අපේ සිත ගොඩාක් මුරුදු නම් නියතමානී නම් ಗುಣධර්ම වලින් පිරිනිලා නම් ඒ නාම රූප වලින් ඒ භවය හැදෙන්නේ කොහමද? සිතට සාපේක්ෂව දේවත්වයේ උප්පත්තියක්. එහෙනම් සිත ගොඩාක් දරුණු නම් වහාම කැළඹෙනවා නම් පලිගන්නවා නම් ලෝක සත්‍යයට ඉන්සා පීඩා කරනවා නම් සිතට සාපේක්ෂව නාම රූප වල යක්ෂ කුලයේ ඉපදීමක් හම්බෙනවා. එයා යක්ෂයෙක් වෙලා ඉපදෙනවා. ඔක්කොම තියෙන තිරිසන් ගතිගුණ නම් තිරිසන් අදහස් නම් හැම තැනම කරන්නේ තිරිසන් වැඩ නම් ඒ මානසිකත්වයට සාපේක්ෂව නාම රූප වලින් තිරිසන් භවයක තිරිසන් කුසකකින් ඉපදෙනවා. භාවනා යෝගින් භාවනා වඩනකොට තමන්ගේ මානසිකත්වය පිළිබඳව ඇසකන දිවනාසය සමසිත කියන ආයතන මේ නාම රූපත් එක්ක ගනුදෙනු කරනකොට තමන් තුළ අටගන්න සිතිවිලි පිළිබඳව බොහොම සීය පවත්වන්නට ඕනේ. මට ඉපදෙන්නේ උදේ ඉඳලා රැ වෙනකම් මෙන්න මේ ආකාරයේ සිතිවිලි. එහෙනම් ඒකට අනුව මට ඉපදෙන්නත් ලැබෙන්නේ ඒ වගේ තැනක් නේ. එහෙනම් ඉපදීමක් නේ අටගන්නේ. තාම ඉදීමක් නිර්මාණය වෙමින් පවතිනවා. කිසිම තැනක උත්පත්තියක් නවත්තලා නැහනේ. එහෙනම් අපි මේ දවස්වල සාකච්ඡා කළා මේ විදිහට අපි අසකන දිවනාසය සමසිතෙන් මේ සියලෝම නාම රූප දිහා බලනකොට ඒ සෑම නාම රූපයක් තුලින්ම සෑම මොහොතක් ගානේ භවයක් නිර්මාණය වෙමින් පවතිනවා මේ පිළිබඳව අපට සිහිය පැවතිය යුතුයි හැම මොහොතක් තුළම අපි බැඳීමකට ගන්නවා හැම මොහොතක් තුළම අපට ගැටීමකට ගන්නවා. නිතරම අපි දන්නේම නැතුව භවයක් නිර්මාණය කරනවා. මෙන්න මේ වර්තමාන తত্ত্বය භාවනා යෝගීන් තේරුම් ගන්නට ඕනේ. අපි බොහොම සන්තෝෂෙන් කියවනවා ධර්මයේ තියෙන ග්‍රන්ථ ටික අන්න ආවල් රාතන් වහන්සේ මෙන්න මේ විදිහටයි රාත්ුනේ ආවල් රාතන් වහන්සේ මේ විදිහටයි රාත්ුනේ තේර තේරි ගාථා අහන්න අපි හරි කැමතියි ඇයි ඒ ආර්ය ශ්‍රාවකයෝ තමන්ගේ රාත් බෝධිය ඒ සාක්ෂාත් කරගත්ත ක්‍රමවේදය දැනගන්න කියවන්න ඒක ශ්‍රවණය කරන්න හරිය කැමති. හැබැයි එක දෙයට අපි කැමති උන්නේ මොකද්ද? ඒ උත්තමයන් වහන්සේලා ඒ සියලෝම කෙලෙස් ටික නිරෝධ කරන්න ඇත්තේ අපි වාගේ කකා බිබී මේ නාම රූපත් එක්ක ඇලි ඇලි ගැටි ගැටි නෙමෙයි හැලීම ගැටීම නිරෝධ කරලා මෙන්න මේක දැනගන්න අපි කැමති උන්නේ නැහැ. එහෙනම් උන්වහන්සේලා ඒ වගේ උත්තරීතර ඵලයකටපත් වෙලා සසරෙන් එතර වුණා නම් මමත් ඒ ආර්ය මාර්ගිනේ යන්න යනවා නම් එහෙනම් මගේ මාර්ගය තුළ දෝෂයක් තියෙනවා තාම මම බැඳෙනවා තාම ගැටෙනවා කුටි වලට මං අහුවෙලා සිවුරු වලට අහුවෙලා පිරිකරයට අහුවෙලා දාහනෙට අහුවෙලා නින්දට අහුවෙලා බඩමුට්ටු වලට අහුවෙලා කෝප්ප පිඟන් වලට අහුවෙලා එහෙනම් තේර තේරි ගාථා කියව කියව මට සන්තෝෂ වෙන්න පුළුවන් හැබැයි ඒ කියන උත්තරීතර தත්ත්වයට මට හෙන්න පුළුවන් කමක් නැහැ ඇයි තාම මේ Nirodhagamini පටිපදාව මන් තුල නැහැ? ලද දෙයින් සෑයීමටපත් වෙන මානසිකත්වය මන් තුල නැහැ. හැමදේම කුසල අකුසල වලට අනුව ගනුදෙනු වෙන්නේ හැමදේම පරිභෝජනය කරලා අත්හැරලා යන්න විතරයි කිසිම දෙයක් ගෙනියන්න බැරි නම් මම මොකටද මේ ලෝකෙට මේ ලෝකයේ තියෙන නාම රූප වලට බැඳෙන්නේ මෙන්න මේ යථාර්ථය තාම තේරුම් අරන්නේ එහෙනම් මේ පෘථිවියට උත්පත්ති ලැබනකොට විඥානයක් විතර නේද ආවේ එහෙනම් අපේ කියලා කියනවා නම් එහෙම කියන්න මමත්වයක් තියෙනවා නම් එයාට අයිතිවාසිකම් කියන්න එයාට ඔප්පුවක් ලියන්න පුළුවන් විඥාණයට විතරයි වෙන කිසිම දෙයකට ලියන්න බෑ. ඒ හැම දෙයක්ම මේ නාම රූප වලින් ඇති වෙච්ච ඒවා ඒවා මේ පෘථිවියට අයිති ඒවා. මේ ග්‍රහයාට මේ වස්තු ටික දැන් අපේ කියලා අපි බැඳීමක් අට කරගෙන ඉන්නවා නම් ගැටීමක් ඇතුව අපි නැවත නැවත ඒවත් එක්ක ගැටෙනවා නම් දැන් කොහොමද ආපු විඥානේ නැවත නිදාස් වෙන්නේ? නිදාස් වෙන්න ක්‍රමයක් නැහැ. ඇයි එයා ආපු ක්‍රමෙත් නේ නිදාස් වෙන්න ඕනේ. එනකොට නාම රූප තිබුණේ හැබැයි යනකොට ගෙවල් දොරවල් ඉඩම් කඩම් ට්‍රැක්ටර් ඒ හැම දෙයක්ම යාගේ ඔළුවේ තියෙනවා. සමහර උපාසක පින්වතුන් මැරිලත් මාසයක් දෙකක් ගිහිල්ලා බලනකොට සුදු පාට ඇඳගෙන අර පැලට වෙලා ඉන්නවා දැකලා තියෙන හැයි එයා പ്രേත ලෝකේ ඉපදිලා තාම ඒන රකින්නවා දාලා යන්න බෑ සමහර ස්වාමින්වහන්සේලා කුටිය ලස්සනට අදලා වියන් ගාලා දොරවල් අදලා පිළිවෙලට හදලා උන්වහන්සේ අපවත් වේ වදාරනකොට Tamante කුටිය දාලා යන්න බෑ උන්වහන්සේ පෙරේතය කියලා කුටියේ තාම වැඩ ඉන්නවා කිසිම කෙනෙකුට භාවනා කරන්න තියා ඒ කුටිය වැඩ බෑ මේ වගේ പ്രേතවත්තු විමානවත් වල අනන්ත අප්‍රමාණ අපි කතා කියවලා තිනවා. ඒවා අපට විශ්වාසයි. ඒවා තථාගතයන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කරලා දේශනා කරපුවා. එහෙනම් ඒකට අනුව දැන් අපි ජීවත් වෙන්නේ ඒ වගේ තැනක නෙමෙයිද? වච්ච කුටියට බැඳිලා කුටියට බැඳිලා සිවුරට බැඳිලා මාන්නයට බැඳිලා මේ තියෙන බඩමුට්ටු වලට බැඳිලා අපි ළඟ තියෙන ඒ සියලෝම වත්කම් වලට බැඳිලා මෙන්න මේ தত্ত্বය අර කියන නිවන් මාර්ගය නෙමෙයි මේක පුතුජන ස්වභාවයක් නැවත නැවත උත්පත්ති භවය නිර්මාණය කරන ක්‍රමවේදයක්. එහෙනම් අපි සාකච්ඡා කළා අපි මේ තපස් රකින්න මේ ගමනේදී ආර්ය මාර්ගය තුල අනන්ත අප්‍රමාණ මේ නාම රූප වලට අවු වෙලා කෙලෙස් වලට අවු වෙලා අපි නැවත නැවත භවයට යනවා. ඊතර වෙන්න තියෙන අවස්ථාව අයිමි කරගන්නවා. මෙන්න මේ අඩුව හදන්න අපි පන්සිල් වලින් මේ ಗುಣධර්ම වඩන්න අපි තීරණය කළා. ඒකට අනුව දකින්නකොට කැඩෙන සීලය කුමක්ද? ඇයෙනකොට කැඩෙන සීලය මොකක්ද? මට හිතෙනකොට දැනෙනකොට කැඩෙන සීලය කුමක්ද කියන එක ගවේෂණය කිරීම තමයි අපේ කමඨාන එහෙනම් යමක් දකිනකොට මට තියෙන අයිතිය rahat වෙලා පිරිණිවන් පාන්න නම් එහෙනම් ඒ දකින දකින දේවල් එක මම ගැටෙනවා නම් ඇලෙනවා නම් ඒ නිසා මම කැළඹෙනවා නම් ඒ යන මාර්ගය නිවන් මාර්ගය වෙන්නේ කොහමද? ඇයෙන නිසා කම්පා වෙනවා නම් පටිගයක් ඇති වෙනවා නම් පැය ගාණක් ඒක නිසා තර්ක කර කර වාද කර කර මානසික අසහනෙන් දුක් විඳිනවා නම් ඒක නිවන් මාර්ගයක් වෙන්න කොහොමද නිවන් මාර්ගය කියන්නේ පැයෙන් පැයට නිවෙන්න ඕනේ තප්පරෙන් තප්පරයට නිවෙන්න ඕනේ මොහොතෙන් මොහොත සෙනෙන් සෙනෙන් නිවෙන්න ඕනේ නිවීමේ වැඩපිළිවෙලට පමණයි නිවන් මාර්ගය කියන්නේ කැළඹෙන කිසිම දෙයකට නිවන් මාර්ගය කියන්නේ ඒක අනාර්ය මාර්ගයක් තාම අපි දකින දේවල් තුලින් අපට නිවීමක් ඇති වෙලා තියෙනවද කියලා ගවේෂණය කළ බලන්නට අවශ්‍යයි. හැයෙන හැම දෙයක් තුලින්ම නිවීමකට ගන්නවද කැළඹිල්ලකට ගන්නවද ගවේෂණය කරලා බලන්නට අවශ්‍යයි. තමන් ක්‍රියා කරන ක්‍රියාව තුළ තාම නිවීමේ ක්‍රමවේදයක් තියෙනවද? එහෙම නැත්නම් ගැටීමේ ක්‍රමවේදයක් තියෙනවද? ඒක ගවේෂණය කරලා බලන්නට අවශ්‍යයි. සිටිවිලි වල තාම නිന്ദා අපාස විවේචනයේ තියනවාද? එහෙම නැත්නම් තමන්ගේ වැරදි, තමන්ගේ අඩුපාඩු, තමන්ගේ අනාබෝධ කියලා නියතමානීව අවංකව තේරුම් අරගෙන ඒකට අනුව තමන් ඒ අඩුපාඩු හදාගන්න ඒ ආර්ය මාර්ගයේ තියනවාද කියන එක බලන්නට අවශ්‍යයි. එහෙනම් මේක තමයි මේ දවස්වල අපේ කමඨාන. එහෙනම් අපි සියලුම ස්වාමින් වහන්සේලා මේ මොහොතේ ඉඳලා අපේ කමඨාන අලුත් කරනවා. අපේ අඩුපාඩු අපි තේරුම් ගන්නවා. මොහොතෙන් මොහොත තප්පරෙන් තප්පර අපේ දුර්වලකම් අපි තේරුම් ගන්නවා. ඒකත් එක තවත් ಗುಣධර්ම වඩනවා. පැය 24ක් තියෙනවා නම් පැයකට එක ගුණය ගන්න වැඩුවා නම් දවසකට ಗುಣ 24ක් වඩන්න පුළුවන්. හැබැයි අපිට තියෙන්නේ එක දවසකට එක ගුණයක් වඩන්න මොනතරම් සරල සෑහළු තපස් ජීවිතයක්ද. එහෙම තිබිලත් අපි අගුණ වඩා ගන්නවා නම් අපි දුර්වල වෙනවා නම් මායාගේ කෙලෙස් වලට අපි ඊළා වෙනවා නම් අපි ඒ කෙලෙස් වලට වලට කැමැති වෙලා සේවය කරනවා නම් මොනතරම් දුර්වල තපස් ජීවිතයක්ද අපි ගත කරලා තියෙන්නේ. එහෙනම් අපි මේ මොහොතේ ඉඳලා අපේ කමඨාන අලුත් කරනවා. මේ මොහොතේ ඉඳලා අපේ දුර්වලකම් අපි තේරුම් ගන්නවා. මේ මොහොතේ ඉඳලා අපි මේ සෑම දෙයකටම ඇලෙන ස්වභාවයෙන්, ගැටෙන ස්වභාවයෙන් ඉටියා. තාම එහෙම තමයි ඉන්නේ. කිසිම දෙයක් වෙනස් වෙන්න බෑ. කිසිම දෙයක් විනාශ වෙන්න බෑ. කිසිම දෙයක් අහිමි වෙන්න බෑ. මම කම්පා වෙනවා. එහෙනම් ලාභ අලාභ කියන යස හයස කියන නිന്ദා ප්‍රශංසා කියලා කියන මේ කියන හටලෝ දහමට තාම අහුවෙලා මම පෘතුජනයි මාම තාමක මම කම්පා වෙන ස්වභාවයෙන් යුක්තයි කියන අවංකව තමන්ගේ වර්තමාන ස්වභාවය තේරුම් අරගෙන මේ කමඨාන මේ මොහොතේ ඉඳලා නැවත නැවත වඩන්නට ඕනේ. මේක තව තවත් ගැඹුරෙන් වඩන්නට ඕනේ. තමන්ගේ දුර්වලකම් ඔය හොය ඒවා නිවැරදි කරන්නට ඕනේ, ශක්තිමත් කරන්නට ඕනේ. තමන්ගේ අනාබෝධයන් හොය හොය ඒ හැම තැනටම විද්‍යාව පාල කරන්නට ඕනේ, සීය පීඨවන්නට ඕනේ. මේ ආකාරයට අපි පන්සිල් වඩන අපේ මේ කාන්ති පාර්මිතාව තුළින් පන්සිල් වඩන ආර්ය ගුණධර්ම වඩන මේ තපස් ජීවිතය තවත් අවබෝධයකින් ප්‍රඥාවකින් යුක්තව මේ මොහොතේ ඉඳලා අපි වඩන්නට ඕනේ. එහෙනම් අද අපේ විශේෂ අවවාද අනුශාසනාව තමයි මේ දක්වා අපි යම්කිසි ක්‍රමයකට වඩාගෙන තිබුණට ඒ වඩන ක්‍රමවේදවල අනන්ත අප්‍රමාණ දුර්වලකම් තිබුණා. අනන්ත අප්‍රමාණ ගැටලු සාගත තැන් තිබුණා. අනන්ත අප්‍රමාණ වැරදිච්ච තැන් තිබුණා. එහෙනම් ඒ වැරදි නිවැරදි කරගන්න ඒ අඩුපාඩු අරිගස්ස ගන්න, දුර්වලකම් ශක්තිමත් කරගන්න, අවිද්‍යාවෙන් 80ෙන් කටයුතු කරපු දැන් විද්‍යාවෙන් 100ෙන් කටයුතු කරන්න. එහෙනම් ස්වාමීන් වහන්සේලා හදින්දලා නැවත දින කීපයකට මේ කමඨාන වඩන්න. මොතෙන් මොත තමන්ගේ සීලය තමන්ගේ ආයතන ආයතුලින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඔස්සේ වඩන්න. ඒ තුලින් ಗುಣධර්ම වඩලා සිල් රැකලා සිල් කියලා කියන්නේ අපි අනාර්ය මාර්ගයෙන් නිදහස් වෙනවා. ඒ කියන්නේ ආර්ය මාර්ගයට පිවිසෙනවා. ඒ කියන්නේ සෝවාන් සකෘදාගාමි අනාගාමි හරියත් කියන පළවලට ඉමිකම් කියනවා. එනම් මේ කමඨාන තව තවත් ශක්තිමත් වෙලා තව තවත් ගැඹුරින් වඩලා බොහොම ඉක්මනට මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන සසරෙන් එතර වේවා කියලා අපි ආශිර්වාද කරනවා. සියලුම ස්වාමීන් වහන්සේලාට තෙරුවන් සරණයි.